භාවනා කරලා ලැබෙන තොරතුරු තව කෙනෙකුට කීමේදී විශාල ව්‍යාකරණ අනුකූල නැත්තම් sannivedanaye sannivedanaye ඒ වගේම මේ ධර්ම ගෞරවේ ලොකුම ලොකු පුහුණුවක් අභ්‍යාසයක් ලබන්න ඕනේ මේ මට්ටම් පරිදි. ඒ නිසා මොන ශිල්පය ඉගෙන ගන්න තිබ්බත් මොන දක්ෂකම් තිබුණත් මෙතනදී ඇති වෙන මේ සුද්ධිය මේ සත්ත්ව විසුද්ධි වශයෙන් දකිනකොට මේ කාංකා විතරන විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන ගැඹුරක් මේ කතා කරන්නේ. අන්න එතෙන්ට යනකොට යෝගාචරගේ ඉදිරිපත් කරන ක්‍රමය ධර්ම ගෞරවය ඇතිදී ඇති හැටියටම බලන එක ඇතිදී ඇති හැටියටම කියන එක කොච්චර වැරදුනත් කවදා හරි හදාගන්න ඕනෑ කියන නියතමානී ගති මේ කියන චරිත ලක්ෂණත් එක්ක තමයි යන්නේ. ආන්නෙම ගියොත් දිග කතාවක් කෙටි කිරීම සඳහා මම මතක් කරන්නේ අන්නේම ගියොත් යෝගාචර දවසක මේ හොඳට පටන් ගත්ත ගොරෝසු ආනාපානි දැක දැක දන දන සියුම් සූක්ෂම අති සූක්ෂම වෙන හැටි පෙනේ හොඳට ප්‍රසිද්ධව ප්‍රකටව ලස්සනට තියුණු ආනාපානි නොදකින බය හිතෙන එපා කරන தත්ත්වයට එන හැටි පෙනේ නාසිකාග්‍රේ තිබිච්ච ආනාපානි බඹ ගානක් ඈතට ගිහිලා තියෙනවා වගේ පෙනේ එහෙම නැත්නම් තව ඊටත් ඇටිය මොලේ ඇතුළට යනවා වගේ පෙනේ. ආනාපානෙ එන්නත් ඉස්සෙල්ලා සතිය පිහිටයි. ප්‍රශ්වාසය ගිහිල්ලා ඉවර වුණත් සතිය කඩා ගන්න තෝ පවත්තයි. ආශා මේ ආශාසෙ මේ ප්‍රශ්වාසය කියලා නාස්ක නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේ දකි. අන්නේ විතර මේ ආනාපානය ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. ඒ බව විශ්වාස කරගෙන සිවුණත් ගොරෝසුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් දුර තිබ්බත් ළඟ තිබ්බත් මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් දැක්කත් මේ සියල්ලම දිනු කරමින් යන්න යන්න යනකොට තමයි ওই කාය සංකාර වචී සංකාර දෙකේ නැත්නම් විතක්ක ਵਿਚාර දෙක සහ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ සංහිඳියාවක් සංසිඳීම දකින්න පුළුවන් වෙන්නේ නමුත් මුලදි මුලදි බාගෙට සංසිඳනකොට හිත කරාරිනවා. ඒ චේති භාවනා කරනකොට තමයි හොඳටම සංසිඳනට පුළුවන්. එන්නේ අන්නේ සංහිඳීමට පස්සේ තමයි යෝගාවචරණ භාවනා ජීවිතයේ අදාළ අරමුණ නතු කරගත්තා කියලා අදාළ ආනාපානේ කීකරු කරගත්තයි කියලා නැත්තම් අනායාසයෙන් හිත සියුම්ුණත් ආනාපානෙට නැගිනේ ගොරෝසුණත් ආනාපාන නැගින තත්ත්වයට ගියාට පස්සේ තමයි ඒ හිතේ ප්‍රමෝදය ප්‍රීතිය වගේ මේ ආලෝක පහසුකම් මතුවෙන්න පටන් ගන්නවා. ඒවා එකකින්වත් යෝගාවචරය නතර වෙන්නේ නැතුව ඒවා වාසියට අරගෙන ඒ ප්‍රීති සුඛ බාධාවක් කරගන්න නැතුව ගත්ත එකලස දිගට අරගෙන ගියොත් විතරක් ඒ යෝගාවචරයට යට තට්ටුවේ නිකන් කාපට් එකක් යට එක තුලා තියෙන කුණු වාගේ ඒ යට තියෙන චිත්ත සංඛාර නැත්තම් මනෝ සංස්කාර කියන වේදනා සංඥා චෛතසික එහෙ නැත්නම් අපි හිතන කියන සාමාන්‍ය භාෂා සිංහලෙත් කියලා තියෙන එක යටිහිත කියන එක දකින්න පුළුවන්. නැත්නම් භාවනාවට පූර්ණ සමාජිකත්වය ලැබෙන්නේ මේ කාය සංකාර වචී සංස්කාර සමතේකටපත් කරලා ඒකෙන් කලකොල වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව අර ඇතුළටම කිඳා බැස්සොත් ඒ යෝගාවචරයට ඒ වේදනා සංඥාවල් වැඩ කරන්න හැටි පේනවා අන්න එතෙන්දි පේනවා දැන් Taman හිතලා කරන මොකක්වත් නැහැ සතෙක් මරන්නේ හොරකමක් කරන්නේ කාමීත්‍යාචාරයක් කරන්නේ බුරු කියලා හිස් වචන පරිසවචන මොකුත් නැහැ ඒ වගේම හොඳ සම්මාදිට්ඨියක් තියෙනවා අවිහිංසා චේතනා තියෙනවා මේ ව්‍යාපාද චේතනා තියෙනවා. ඒ කියන්නේ හොඳ දසකුසල් වලින්ම දසකුසල් අයින් කරලා හිත තියෙන්නේ. නමුත් හිත ඇතුලේ කිසිම අඩුවක් නැතුව අර පුරුද්දට අර ඇබ්බැහියට පුදුමාකාර වේදනා තොගයක් සහ සංඥා තොගයක් ඉන්න පටන් ගන්නවා. හිතලා කරන සංස්කාරගත කරන සියල්ලම දැන් නතර වෙලා. කයත් දැහැනො දැන ගන්නයි. හිතත් දැහැනො දැන ගන්නයි. මෙනෙහි කිරීමකුත් නැහැ. නමුත් හිත ඇතුලේ අර වේදනා සංඥා දෙක පුදුමාකාර හීන ලෝකයකට ගියාම හීන පෙන්වන්නා වගේ බීප මිනිසෙක් මත් වෙලා කෑ ගහන්නා වගේ මිරිඟුවක් දැකලා වතුර කියලා හිතාගෙන පස්සේ අඹාගෙන දුවන මේ ගෝණෙක් මුවෙක් වගේ හිත ඇතුලේ මේ සංඥා චේතනා දෙක වැඩ කරන හැටි බලනකොට පේනවා ඒක පවත්තන්න මොනම දෙයක්වත් නොකෙරුවත් අසංස්කාරිකව පුදුමාකාර නාටකමක් දුවනවා. ඉති යෝගාවචරය හුඟක් වෙලාට මේ නාටකම මගේ කියා ගන්නවා. මම කියා ගන්නවා මගේ ආත්මේ කරගන්න. කරගත්ත ගමන් ආමිෂ ලෝකයෙන් කොච්චර සමුගත්තත් නිර්ආමිෂෝ පුදුමාකාර දුක් කරදර දෙන ප්‍රශ්න චෝදනා අතීත මතක නානා ආකාරයෙන් ඉන්න පටන් ගන්නවා. සමහරෙකුට මරිච්ච අම්මල තාත්තලා පේනවා. සමහරෙකුට බුදු පිළිම පේනවා. ජේතවනාරාමේ පේනවා. සෝම් පේනවා. මිනි මිනිගුණ පේනවා. එහෙම නැත්නම් හිතා ගන්න බැරි දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට යනකොට යෝගාවචර සෑහෙන බරපතල ගමන් පෙතක් ගෙවලා තියෙන්නේ. නමුත් මෙතනදී සම්පූර්ණ මනෝලෝකයකට හිත වැටෙනවා. ඉතින් එතෙන්දීම යම් මානසික අසහනයක් තියෙනවනම් යම් සීලේ අඩුපාඩුකමක් තියෙනවනම් ඉතින් යෝගාචර හොඳටම පේන ඒක මතු කරලා පේනවා. මානසික අසහන මතු කරලා පෙන්නනවා සීලේ අඩුපාඩුකම් තියෙනවනම් ඇහැට ගුණක් වටනවා වගේ තීරණ පටන් ගන්නවා මෙතනින් ඉදිරියට යන්න නම් දැන් ලෙඩයි ස්පිටාලට ගෙනල්ලා ඔපරේෂන් තියටරේට අරගෙන තියෙන්නේ දැන් අන්තිමට කැමති පත්‍රය අහන මොකද කියන්නේ ඉන්ජෙක්ෂන් එක දෙන්නද ඔපරේෂන් එකට කැමතිද කියලා අස්සන් කෙරුවට පස්සේ තමයි ඉන්ජෙක්ෂන් එක ගහලා සීනති කරලා කපන්න පටන් ගන්න. මෙතන අන්නේ වගේ තීර්ණාත්මක තැනකට එනවා. කය සම්පූර්ණයෙන්ම අමතක වෙලා ආනාපානෙත් ඔක්කොම අමතක වෙලා මෙනෙහි කිරීමකුත් නැහැ. නමුත් Tamanට හොඳටම සතිය තියෙනවා. හොඳටම සමාධිය තියෙනවා. ඒ හිත මේ නිකන් සරුංගලේ උඩට ගිහලා නූල කඩලා ගියා. හොඳට පේන්න පටන් අර ගන්නවා. හිතලා කරන දෙයක් නැති වුණාට මේ වේදනා සංඥා චෛතසික දෙක හරහා පුදුමාකාර කතන්තර ගොඩක් පටන් ගන්නවා. මේකට සමහරට මාස ගණන් යනවා. මේවා මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මේක මගේ ආත්මය කියා ගන්න නැතුව මේක දිහා බලාගෙන ඉන්නවා කියන එක. ඒකට සර්වඥාන්සේ නිදර්ශන වශයෙන් පෙන්වන මේක පරතෝ සංකල්පේ බලන්න කියලා අනුන්ගේ දෙයක් වගේ. මේක පෙරකර සංසාරයෙන් ගෙනාවෝ ආශය ධර්ම, අනුශේ ධර්ම, ඇබ්බැහි, රුචි අරුචිකං, පෞෂත්ව ලක්ෂණ. මෙන්න මේ කුණු කන්දලේ තමයි අපි මේ ජීවත් වෙනකොට එකතු කරගත්ත බර. ඕක තමයි අපි සංසාරයෙන් සංසාරට ගෙනියන්නේ. ඕක ගෙවම් කරන්න නම් සංසාරේ ගමන් නැතර කරන්න නම් ඒක මතුවේදී ගොජ දම දම මතුවේදී එක එක පැතිකඩ පෙන්නද්දී මේ එකක්වත් මම නෙවෙයි එකක්වත් මගේත් නෙවෙයි ඒක මගේ ආත්මයක් නෙවෙයි මොකද මගේ චේතනාවකට නෙවෙයි පහළ වෙන්නේ. ඒ වගේ පහළ වෙනවා. ආන්නේ පහළ වෙන දිහා බලන ඉන්න ඉඳිල්ල සංස්කරණයක් නොකර බය නොවි මේක මගේ කියා ගන්න නැතුව බලාන ඉඳිල්ල තමයි යෝගාවචරයට අමාරුම. නමුත් මේක හයියාති තේලා පුරුදු කරගන්න නැතුවොත් මරණ චිත්තක්ෂණය ඕක තමයි එළියට එන්නේ. මරණ චිත්තක්ෂණ වලට ඇහ කන දිව නාසය ඔක්කොම සංඥා නතර වෙනවා. ඔය ගොජේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපි ඉන්නේ කිසිම සූදානමක් නැතුව ඒකට මොන බලුකුණක් අල්ලයිද කියන්න බෑ. මොන කුණු කන්දලයක් අල්ලයි තන්නේ දැන් භාවනාදි කරන්නේ ඒක කල්ැතුව ගෙන්න ගන්න. ගෙන්නගෙන මේක දිහා බලනවා ඕන්න මම බූදලී කියලා රැකලා තියෙන්නේ මෙච්චරයි මේ අල්ලපු ගෙදරත් එක රණ්ඩු කර කර ප්‍රියයන්ට මනාප වෙලා අක්‍රියන් එක ගැටිලා මේ වස්තු සම්භාරය ඇති කරන්න කියලා ඊර්ෂ්‍යා කෝධමාන රැස් කරගෙන දන්නේ නැතුව පොදිය ඔච්චරයි තියෙන්නේ ඔන්න පොදිය ඇති කියලා පිනිච්චහම එකක් මතක තියාගන්න කාටවත් සන්තෝෂ වෙන්න දෙයක් ඕකේ නැහැ කිසිම කෙනෙකුට සන්තෝෂ වෙන්න දෙයක් නැහැ ඕකේ තියෙන්නේ නිකන් රාමණ්ඩි වගේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක අසුචි කොච්චර රස කෙරුවක් තියෙන කන්දස්තරය වගේ යට හොඳ දෙයක් නැහැ. මෙන්න මේක දකින්න බැරි නිසා තමයි අපි මේ අනුන්ගේ කුණු කන්දල අවුස් අවුස් ඉන්නේ පත්‍ර කියවා කියවා ටෙලිවිෂන් බල බල සද්දා ගන්ධ රස බල බල ඉන්නේ මේ ඇතුලේ කුණ දකින්න බැරි නිසා. නමුත් මේ ඇතුලේ කුණ අරන් දාන්න නැතුව කුරුලාවක පුරු අරන් දාන්නා වගේ, ගෙඩියක පුරු අරන් දාන්නා වගේ ඇරන් දාන්න තු මේක ඇන කරාට වෙන තැනක මතුවේ. මේක එළියට දාගන්න එක තමයි සංඛාර සමතේ කියලා කියන්නේ. නමුත් ඒක සෑහෙන ආත්ම ශක්තියකින්, සෑහෙන ශීලයකින්, සෑහෙන ශ්‍රද්ධාවකින්, සෑහෙන විශ්වාසයකින්, සෑහෙන කල්යාණ මිත්‍රන් ඇසුරෙන් තමයි මේ කුණ දිහා දැකලා මේක ගඳ ගන්න බව ඇත්ත වුණාට මේක මම චේතනාපූර්වක කරපු එකක් නෙවෙයි මේක මම නෙවෙයි මේක පගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේ මතුවෙන වෙලාවේදී ධර්මයෙන් තොර වෙන ශීසරණක් නැහැ කතරගම දෙයියන්ගෙන් සරණක් නැහැ සෙත් කවියලින් සරණක් නැහැ මොනම දෙයකින් අසරණක් නැහැ මේකට මොන දෙයක විතරක් තියෙන්නේ මෙතෙන් තමයි මේ මිනිස්යාගේ පෞරුෂත්වයේ ධර්මගරුත්වය එහෙම නැත්නම් අවංකකම කල්යාණ මිත්‍රන් අසුර කරන ගතිය ධර්ම අවබෝධය තේරුම් ගන්න දැන. ඉතින් උගෝදෙනෙක් මෙතෙන්ට යනකොට නූල් බඳින්න වෙනවා. සහලවනවා. ගුරු රටල්ලා පැනලා යනවා. අරමුණ අතහැරලා පැනලා යනවා. ස්ථානය අතහැරලා පැනලා යනවා. මේකට මුණ දෙන්න බැරි නිසා. මොකද මතක තියාගන්න මේක ථේරවාද බුද්ධ ශාසනය විතර වෙන කිසිම තැනක විස්තර වෙන්නේ නැහැ. ලේඛනගතවත් නැහැ. මේකට මුණ දෙන්න ඕන සාමූහික ප්‍රයත්නයක් වශයෙන්. තනියම කියව පරාදයි. කවදාකවත් වරන්න බෑ. ඒකයි සර්වඥයන් සඳහන් කළා තියෙන්නේ සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්න අතර සමගිය තිබ්බොත් මෙතනින් පැන්න හැකියි. තනි තනිව කඩාන යන්න ගියොත් ඒ මාසය බරපතල අමාරුකම වෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ ආචාර ධර්ම වල පිළිපදලා තමනු සීලක පිළිපදලා නැවත නැවත මේකට මුණ දෙමින් මේ චිත්ත සංඛාර මේ වේදනා සංඥා කියන දෙකත් නොදන්නා ප්‍රමාණයක් ගොබ්බෙලා තියෙනවා. මේක හංගගෙන ඉඳ ඉඳ වැවෙනවා. මේ මතුවෙලා මතුවෙලා ඉඳ ඉඳ ගොජයක් එළියට එන්නේ. නමුත් යෝගාවචරයා යාට සූර්යා වීරයා ධීරයා කියන නම් ਸਰවචනසේ මතක් කරලා දීලා තියෙනවා ආන්නේ විදිහට චිත්ත සංස්කාර අවබෝධ කරන චිත්ත සංස්කාර එද්දිත් නොසැලෙන මනසකින් බලහන් ඉඳිල්ලේ කඩයිම තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. ඒක බලහින්න පුළුවන් නම් ඒ කෙනාට ඒ සීක පුද්ගලිකී தත්වයට නැත්තම් මාර්ග ඥානයකට පෙරගන්න පුළුවන්. කර ඇරියොත් ආය සංසාරයක් ගිහිලා ඔතෙන්ට ඇවිල්ලා මේක එහා පැත්තට පයින්නකම් අපි පෘථග්ජන භූමිය හැසිරෙනවා. ඒක නිකන් කබලෙන් ලිපට වැටිලා තමයි තියෙන්නේ. ඒ නිසා මේක භාවනාදී ලැබෙන නොලැබෙන එක එකක්. ලැබුණාම මේකට ලෑස්තිලා මුණ දෙනවා කියන එක එකක්. මගේ ජීවිතේ මම අත්දකලා තියෙන්නේ භාවනා කරන හුඟ දෙනකොට. يعني හොඳට පිං ඇති 160කට විතර මෙතෙන්ට යන්න පුළුවන්. ඊට මුණ දෙන්න බෑ. පෞරුෂත්වේ නෑ. මේකට යන්න තරම් ඒ වීරිය නැහැ. ඉතින් ඒ නිසා ඒක යගේ දෝෂෙත් නෙවෙයි. යාට නැවත නැවතත් සුතමේ ඥානෙ දීලා, චින්තාමේ ඥානෙ දීලා භාවනාවේදී මේ යුද්ධයට යන්න සන්නාය වදින සෙවලෙකුට රටවැසංගෙන් ආශිර්වාද ලැබෙනවානේ. ඔබ යන්නේ රට වෙනුවෙන් යන්නේ මේ ගිල කරන වරින් කියලා ආන්නේ වගේ තමයි මේ සන්නාය බඳින්න ඕනේ. ඔය